හොඳයි පින්වත් එහෙනම් අද ධර්ම දේශනාව මුල් කරගෙන හෝ Tamanගේ භාවනාවක් මුල් කරගෙන යම්ස කෙනෙකුට ප්‍රශ්නයක් නගන්න තියෙනවා නම් ඒ සඳහා අවස්ථාව ගන්න කියලා ආරාධනා කරනවා. ඔව් කියන්න ඇහෙනවා. කමඩාන් වාර්තාවක් වන්නා ඉදිරිපත් කරන් තියෙන්නේ. ඔව්. වහන්සේගේ යමක සූත්‍රය දේශනාව ඇහුවා. ඊට පස්සේ භාවනා කළා අවදිමත් බවකින් සක්මන සිදු වේ. අරමුණු එන යන සිත අරමුණු විය. සෑල්ලුවෙන් සිදුවන සක්මන තුල පේන, දැනෙන, ඇහෙන, හිතෙන හැම මොහොතකම එතනට එතනම ඉවර වෙලා යනවා. එතනම සියුම්ම බලද්දී උදාහරණයකට පාදයේ පොළවේ ගෑවෙනකොට කලින් නොදැනුණු දැනීම ඉවර වෙලා දැනීමට එනවා. එතන එතන දකින්න විතරයි. දිගටම සිහිය එහෙමත් නැත්තම් ටෝච් එකක් ගහනවා වගේ ගහගෙන ඉන්නවා වගේ තමයි තේරෙන්නේ. කාලයක් සීමාවක් හඳුනා ගන්න ඉඩක් නැහැ. එනුන තැනම ඉවර වෙනවා. ගෙදර වැඩ කරද්දී පාරේ යද්දී එතනම හට ගන්න හටගෙන තැනම නැති වෙලා හිස් බවක්වත් තියාගන්න බැරි බවක් තේරෙනවා හුරුවට වගේ සමහර අරමුණු වලදී නතර වෙලා ඉන්නවා නමුත් පවතින්නේ නැහැ කියලා තේරෙන හින්දා ගලණයට ඉඩ දීලා බල ඉන්නවා සමහරවිට දවඩයක් තියනවා මේ මේ ගැටලුවක් තියෙනවා ලියා ගන්න මේ වහන්සේ අර උපදෙස් දුන්නා විනාඩි අරමුණු නැතුව විනාඩි 40ක් දක්වා හුරු කරන්න කියලා. එහෙම ඉන්න ඉන්න ගින් එතන සිවුම අර ඉන්න හදන බවක් සංඥාවක් වගේ දැනෙනවා. ඔබ වහන්සේම කිව්වේ කියලාට පැහැදිලි නෑ සමහරවිට. ඔව් ඇත්තටම දැන් අපි එතන අර සමාධි තත්ත්වයක් පොඩ්ඩක් ඔතන හදාගන්න තමයි මම එහෙම කිව්වේ. මොකද අපි සැලකිය යුතු ප්‍රමාණයක් ඒ උපාදාන වලින් තොරව හිත පැවැත්වුවොත් විතරයි හොඳට හිත එතන රෙජිස්ටර් වෙන්නේ. හිතට ඒක හුරු වෙන්නේ. එතකොට තමයි අපිට පුළුවන් පහසුවෙන් ඊළඟට ලොකු ප්‍රැක්ටිස් එකක් නැතුවත් ලොකු හිතන්න ආය ආය විපස්සනාවක් කරන්නේ නැතුවත් ටක් ගාලා හිත එතෙන්ට දාන්න පුළුවන් තත්ත්වයක් හටගන්න. මොකද දැනට අපි ගාව තියෙන தත්ත්වේ සමාහට විපස්සනාව මත යැපෙනවා. හිතන්න අපිට විපස්සනා කරන්න ඕනේ මේ தත්තර හිත ගන්න නම්. උපාදාන වලින් හිත නිදහස් කරගන්න අපි ටිකක් ප්‍රැක්ටිස් කරලා එන්න ඕනේ. එහෙම නැතුව එකපාරට දාගන්න බෑ. හැබැයි අපි මේ தත්ත්වය තුළ හිත පවත්වන්න පවත්වන්න නැවත නැවත දියුණු කරන්න දියුණු කරන්න විනාඩි 40ක් 45ක් ඔය වගේ ඉන්න ඉන්න තත්ත්වයටපත් වුණොත් එතකොට හිත හඳුන ගන්නවා දැන් මෙතෙන්ට දාන්න පුළුවන් හිත. හිතට තේරුම් ගන්නවා නෝ මෙහෙමත් தත්ත්වයක් තියෙනවා කියලා අන්න ඒ වාසිය තමයි එතන තියෙන්නේ. ඉතින් ওই தත්ත්වේ බුදුහාඳුරෝ පෙන්වන්නේ අර මුල් தත්ත්වේ පෙන්නනවා උපේක්ඛා නානත්තා නානත්තසිතා කියලා. ඒ කියන්නේ එතන නානත්වයක් තියෙනවා. ඒ කියන්නේ එන පාර මත යැපෙනවා. එක්ක රූපහරහා, සද්ධහරහා, ගන්ධසෝඳහරහා, ස්පර්ශහරහා, එමත් නැත්නම් වේදනාහරහා, සංඥාහරහා, චේතනා සංස්කාර සිතුවිලිහරහා. ඉතින් අර හිත ශුන්‍ය තත්වයකට ගන්න පුළුවන්. ඒතර මේ මාර්ගයක් හරහා ආපු ගමනක් තියෙන්නේ. හැබැයි ඊළඟට පෙන්වනවා මේක වඩලා දැන් ගන්න උපේක්ඛා ඒකත්තා ඒකත්ත සිතාවත්තයකට. කියන්නේ ඒකත්වයකට. මේක පාරෙන් ස්වායත්ත වෙච්ච තත්වයක්. හග්ගාල එතෙන්ට දාන්න පුළුවන්. කියලා අන්න ඒ වගේ ඒ தත්ත්වය හරියට නිකන් සමත භාවනාවක් වගේ තමයි ඊළඟට. ආ ඉතින් විපස්සනාවක් අවශ්‍ය නැහැ. දැන් ටක් ගාලා අතෙන්ට හිත දාන්න පුළුවන්. හැබැයි උපාදානයක් නැහැ. අරමුණක්වත් නැහැ. ඒ නිසා අපි අර මුලින් විපස්සනාවක් හරහා මේ தত্ত্বය අවබෝධ කරගත්තා. පස්සේ ඒක ප්‍රගුණ කළා. හොඳට හිතේ ඒක හිතට ඒක ඒත්තු ගැන්නුවා. <clears throat> ඊට පස්සේ දැන් ඉතින් සක්මනේදිත් එතෙන්ට ටක් ගාලා දාන්න පුළුවන්. වෙන වැඩක් පලක් කර කර ඉඳද්දිත් හිතුනොත් එතෙන්ට ඔන්න දාන්න පුළුවන්. දැන් හිතට නිකන් ඒක gederak බවට පත් කරගන්න පුළුවන්. අර සාමාන්‍ය සමාධියකට සමාධියක් සම්බන්ධයෙන් බුදුහාමුදුරු පෙන්වන්නේ යානි කතා වත්තු කතා අනුට්ඨිතා පරිචිතා සුසමාරද්ධා ඒ වගේ අර මේක Tamanට ඕන වෙලාවක ගන්න පුළුවන් යානාවක් කරගන්නවා. Taman සතු වස්තුවක් කරගන්නවා. Tamanට ඕන වෙලාවක ගන්න පුළුවන් තත්ත්වයක් කරගන්නවා. ඉතින් ඒ සඳහා තමයි මේ බහුලීකృత කිරීම කරන්න අවශ්‍ය වෙන්නේ. හැබැයි ඉතින් එතනදී මුලදී චේතනා පූර්වකයි අනිවාර්යයෙන්ම. ඉතින් ඒකයි මේ මේ අපි ඇති කරගන්න තත්ත්වයක් తాවකාලිකයි. ඒක අනිමිත් අනිමිත්ත සමාධිය පවා අනිත්‍යයි. හැබැයි ඒක ප්‍රගුණ කළ යුතුයි. මේක අපි විනාඩියක් දෙකක් කළා හරියන්නේ නැහැ. මේ ඒක ප්‍රගුණ කර යුතුයි ඊට පස්සේ මේක කැඩෙන්න ඉඩ අරින්න ඕනේ. මේක තුල බැහැගෙන පැය ගණන් ඉන්න අවශ්‍යත් නැහැ. ඒ තුල අපි தත්වගත වෙන්නත් අවශ්‍ය නැහැ. දැන් මේ ඊට පස්සේ ගෙනහිල්ලා මේක කැඩෙන්න ඉඩ දෙන්න ඕනේ. ඊළඟට අපි නිකන් සක්මනේදී දාලා බලනවා. ඉතින් සක්මනේදී ඉන්න අමාරුයි ඔන්න රූප පේනවා, සද්ද ඇහෙනවා. ඉතින් ආයෙ කැඩෙනවා. ඊට පස්සේ බලනවා දැන් මේ හිතේ සිතුවිලි නිසානේ මේක කැඩෙන්නේ. හිත ආයෙ අරමුණු ගැනීම නිසානේ කැඩෙන්නේ. අරමුණු ගන්න හේතුනේ මොකද්ද? මොන වගේ ක්ලේශයක්ද මෙතන තිබුණේ? මොන වගේ අරමුණු වලටද මේ හිත වැඩියෙන් යන්නේ? දැන් එතකොට මේ හිත අරමුණ යන දිහා බලලා අපි අපිව තේරුම් ගන්නවා. නුවණ දියුණු කර ගන්නවා. අපේ හිතේ තියෙන ට්‍රෙන්ඩ්ස් හඳුනා ගන්නවා. අපේ හිතේ තියෙන ට්‍රේඩ්ස් හඳුනා ගන්නවා. අපේ හිතේ තියෙන විවිධ කෙලෙස් රාමු නැත්තම් ඒ අපි කියමු කෙලෙස් පුරුදු තේරුම් ගන්නවා. ඉතින් ඒකට දැන් මේක කැඩෙන්න ඉඩ හරින්නත් ඕනේ. මේ හදාගත්ත සමාධිය කැඩෙන්න ඉඩ හරින්නත් ඕනේ. ඒතර මේ කැඩෙන රටාව අනුව කැඩෙන විදිහ අනුව ඒ යන අරමුණු අනුව තමයි අපිට තේරුම් ගන්න වෙන්නේ ආ මෙන්න මෙහෙම ප්‍රශ්නයක් තාම තියෙනවා. මෙන්න මේ බඳු නැඹුරුවක් තාම මේ හිතේ තියෙනවා. මෙන්න මේ જાතියේ කෙලෙස් තමයි වැඩියෙන් වෙන්නේ. මෙතන තමයි මම අහුවෙලා ඉන්නේ කියලා ඔන්න තව තව අපේ තියෙන දුර්වලකම්, මෝඩකම් අඳුර ගන්න පුළුවන් වෙනවා. පැරි ස්වාමීන් වහන්සේ වාස්තේට දෙනවා සමහර ඉන්ටර්වියුස් හොඳයි හොඳයි. අද වෙන ප්‍රශ්නයක් යොමු වෙලා නැහැ මං හිතන්නේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. එහෙමනම් මම බලාපොරොත්තු වෙනවා අද මෙතනින් අවසන් කරන්නත්. මොකද අද මම කලල්ගොඩ වැඩ ඉන්නේ තවත් වැඩ කීපෙකුත් තියෙනවා. එහෙමනම් අද දවසෙත් අපි එකතු වෙලා විශේෂයෙන්ම මේ අපේ හිත ලක් වෙන තව එක්කෙනෙක් අත ඉස්සුවා. ඔව් මහේෂා ප්‍රශ්න ඉදිරිපත් කරන්න. අවසරයි ස්වාමීන් වහන්සේ මේ අර කලින් මහත්මයාගේ දීපකමටහන් ස්වාමීන් වහන්සේ දීප උපදෙස් ටික මම මේ අනුමෝදන් කරගන්නවා. මේ මට හැබැයි තව පොඩි දෙයක් මේ අහන්න ඕන ස්වාමීන් වහන්සේ මේ මම කලිනුත් ස්වාමීන් වහන්සේට කිව්වා මට මේ දැන් මගේ ප්‍රැක්ටිස් එකේදී අර sitting sitting meditation walking meditation routine එකකට කර කර හිටියානේ like particular වෙලාවකට හැම දවසකම ඒක කරන්න මට දැන් එහෙම ඒ plan එකට යන්න මට මම යන්නේ නැහැ ඒකට හරි හැබැයි um, ඒකට ඒකට මගේ හිත දිහා රිවිසන් එකකුත් හදාගෙන තියෙනවා. Uh, ඔයා I think uh, uh, normally දවස පුරාම mindfulness විදිහට ඉන්න බලනවනේ. ඉතින් මං ඇත්තටම ස්වාමීන් වහන්සේ ඒක ඒ රුටීන් එක යනවා. දැන් කවුරු හරි බැන්නොත් එක්ක මට තරහ යන මට තරහ යනවා තාමත් සෙනින්සරේ. තරහ ගිය වෙලාවට ටක් ගාලා ඒක තරහ එනකොටම මට එනවා ඔන්න දැන් වා දාගන්න යන්නේ කියලා. මේ සමාජ සමනස් මම නවත්තලා. හරි. මේ ඉතින් ඒ ඒ එහෙම වෙනවා. ඉතින් එතකොට මට ඒක දැන් පේනවා දැන් මෙහෙම පුරාගෙන ඇවිල්ලා ඒක ආපහු පල්ලෙහාට යනවා. නිකන් තුනේ වෙලා යනවා කියලා පේනවා. එතකොට මට අර ඒ රෙස්පොන්ඩ් කරන්න කියපු එකට රෙස්පොන්ඩ් කරගන්නත් බැහැ. මම පොඩ්ඩක් මියුට් වෙනවා. ඒ ඒ මම එක එක්ස්පීරියන්ස් ඒ වගේ ඕනම දැන් ඒ වගේම සතුට වෙලාවකත් අපිටම දැන් මට යන්න වෙනවා ඔය එක එක දේවල් සමාජීය දේවල් වලට ඒ ගියාම මම ඉන්නවා යා මේක මේ මේ නිකන් එවනලි ටිකක් අනවා වගේ දෙයක් වෙන්නේ කියලා මම දාගන්නවා මගේ එක්ක මං සෙන්සේෂන්ස් දිහා බලනවා නැත්නම් බ්‍රෙත් එක දිහා බලනවා එතකොට මට ඉන්න පුළුවන් ඒකේ හරි ඉතින් ඔහොම තමයි යන්නේ හැබැයි අරක තමයි හිත කියන්නේ ඔයා ඉතින් මයින්ඩ්ෆුල් කරගන්නවනේ ඉන්න ඔයා සිටින් වෙන්න ඕනේ නැහැ කියලා හැබැයි මම ගිය සතියේ මේ ලොකු ස්වාමීන් වහන්සේගේ මම ඊට පස්සම Zoom එකෙන් connect වෙනවනේ. එතකොට මට එක point එකක් මට ඔළුවට ගියා. මේ ඔය මොනවා කරත් තමනුත් නිදහස් වෙලා මේ ඒ සිටින් particular විදියට කරන විදියයි walking meditation එකයි බුදුරජාණන් වහන්සේ මේ සැරින් සැරේ කරා කියලා. ඉතින් මම කිව්වා අනේ දැන් මේ මම මොකද මේ යන්නේ මම මේ යන යන්න යන්න ඕනේ මේ විදියටම ඇතැරිලා මමත් ඉඳලා හිටලා හරි කරන්න ඕනේ කියලා. ඉඳලා හිටලා කරනවා like මුසුමානකට දවසක් වගේ කරනවා ඒක අර ෆෝස්ෆුලි හැබැයි මම මේක අද කරනවාම කියලා හිතාගෙන වාඩි වෙලා කරනවා. ඒක තමයි සිටුේෂන් එක ස්වාමීන් වහන්සේ. හැබැයි ඊට අමතරව දැන් කවුරු හරි දෙයක් කියනකොටත් මට ඕන නැත්තම් මට ඔෆ් කරලා ඉන්න පුළුවන්. මම මම මම අහගන්නේ ඒක. ඉතින් අහග අහගන්නේ මට ඕන විදිහට මං ඉන්නවා. ඊට පස්සේ මං හිත දිහා හැරලා බලනවා ඔයා හැපිද දැන්? මේ <laughs> ඔයා දැන් ඒකට රෙස්පොන්ඩ් කරේ නෑනේ. ඔයා අහිටියෙත් නෑනේ. දැන් ඔයාට ඕකේද? මට පාඩුවක් වුණාද කියලා කිව්වා නෑ මට පාඩුවක් වුණේ. මම keep going in the way that I want. මට කමක් නෑ අනිත් මොනවා කිව්වත් මොන විදිහට මන් දිහා බැලුවත් ප්‍රශ්නයක් නෑ. I'm quite okay කියලා. ඉතින් යනවා. ඒක තමයි යන විදිය මට ස්වාමීන් වහන්සේගෙන් කමටහන බලාපොරොත්තු වෙනවා. ඔව් ඇත්තටම දැන් ඔතන අපි මීට කලින් අර සිවන්ත මහත්තයත් එක්ක කතා කළා වගේ දැන් අපේ හිතේ රෙජිස්ටර් වුණාම මේ தত্ত্বය උපාදාන රහිතව හිත පැවැත්වීමේ தත්ත්වය හොඳට රෙජිස්ටර් වුණාම එතකොට ඒක අපේ gedara බවට පත් වෙනවා. ඒ කියන්නේ හිතේ gedara බවට ඒකපත් වෙනවා. ඊට පස්සේ දැන් එහෙම තියාගෙන ඊට පස්සේ ඉතින් අපි මේ ඉඳුරන් පරිහරණය කරනවා. රූප බලනවා, ශබ්ද ඇහෙනවා, ඉතින් ওই වගේ. ඒතර මේ ඉඳුරන් පරිහරණය කරනවා. ඒතර මේ ඉඳුරන් පරිහරණය කරද්දී හැබැයි හිත සමහර අරමුණු අපිව අභිබවා යන්න පුළුවන්. අපිට තාම අපිට අපේ අර අනිශ්චිත බව රැක ගන්න බෑ. ඇතම් අරමුණු අපිව කඩාගෙන යනවා ඇතුළටම යනවා. ඒකේ ඔන්න හිර වෙනවා. ඒකේ ඔන්න කේන්ති යනවා. ඔන්න ආයෙ හිත අසහනයට ලක් වෙනවා. ආයෙ හිත ගිහිලා සමහරට බැඳෙන්නත් පුළුවන්. తాවකාලිකව හරි බැඳෙන්නත් පුළුවන්. ඉතින් එතකොට අපිට තවදුරටත් ප්‍රැක්ටිස් එක කරන්න අවශ්‍යයි. ඉතින් එතෙන්දී බුධාඳුර පෙන්වන්නේ තනිකරම ඔය කතාව තමයි ඉන්ද්‍රිය භාවනා සූත්‍රයේදී පෙන්වන්නේ. දැන් මේ අනුත්තර වූ ඉන්ද්‍රිය භාවනාවක් යා වඩනවා. එයාගේ පරමාර්ථය වෙන්න පුළුවන් තරම් හිත උපාදාන වලින් තොරව පවත්වා ගැනීම. එහෙම පවත්වා ගැනීම පිණිස යා වෑයම් කරනවා. හැබැයි තාමත් අර ඇතුලේ තියෙන කෙලෙස් නිසා විටින් විට හෝ උපාදාන වෙන්න පුළුවන් හිත ගොඩ හැඩි වෙන්න පුළුවන් හිත කර්කශ වෙන්න පුළුවන් හිත රළු වෙන්න පුළුවන් අර තිබිච්ච ශාන්ත ගතිය බොහොම ප්‍රණීත ගතිය බොහොම සහනශීලී උපේක්ෂා සහගත සාමකාමී ගතිය අහිමි වෙන්න පුළුවන් ඉතින් එතකොට ඉක්මනටම නැවතත් මේ උපාදාන රහිත සාමකාමී සැහැල්ලු තත්ත්වෙට හිත ගැනීම තමයි අවශ්‍ය වෙන්නේ එතෙන්දී මුල් වකවානුවේදී අපිට යම්සි විපස්සනාවක් අවශ්‍ය වෙනවා. ඒ කියන්නේ කොහොමද මේ தත්ත්වය ඇති වෙන්නේ? මේ ඉන්න දැන් අත්‍යද සත්‍ය හරි ප්‍රලී ඕලාරිකයි, සංකතයි, පරිසෝපන්නයි. ඉතින් මෙහෙම උපක්‍රමයක් පාවිච්චි කරලා අපිට පුළුවන් ආයෙත් අර හිරපු දැනට යන්න. පස්සේ පස්සේ එච්චර දඟලන්න ඕනේ ඉතින් මේ මම මේ මෙච්චර උත්සාහ කළාත් මෙතන හිත පවතින්න කියලා අයියෝ ආයිත් මෙයා මෙතෙන්ට ගියා නේ කියලා ඉතින් අපිම ලැජ්ජාවක් ඇති වෙනගත්තා නම් අතෙන්ට හිතපත් වේවි. ඒ වගේ අර මේ ගමන එන්න එන්න එකතින් කියන්න පුළුවන් ටිකක් පහසු වෙනවා කියලා. කලින් නම් අපිට සෑහෙන්න දඟලන්න ඕනේ ෂෙඩියුල් එකක් හදාගෙන භවනා කරන්න ඕනේ ඉඳගෙන සෑහෙන වෙලාවක් ඉන්න ඕනේ. එතකොට තමයි වැඩේ කරගන්න පුළුවන්. පස්සේ පස්සේ තින් ක්‍රමේ අහු වුණාට පස්සේ හිත හොඳට දැන් ක්‍රමේ තේරුම් ගත්තට පස්සේ හිතම ඒ தත්ත්වය තුළ ඉන්න පටන් ගන්නවා. අපිට ලොකුවට දඟලන්න දෙයක් නැහැ. හැබැයි ඊට අමතරව ඉතින් අපි තේරුම් ගන්න ඕනේ තාම කෙලස් තියෙනවා. ඒ නිසා මෙතෙන්දී අපි අර ඉඳගෙන ඉන්නවා කියන එක භවනාව කියලා අපි අත්දක්වපු එක වරද්දගත් එකක්. ඒ කියන්නේ මුලදී අපි එහෙම තමයි. සක්මන කියන එක අත්‍යවශ්‍යයි. පරයන්කයක් කියන එක අත්‍යවශ්‍යයි. දැන් හැබැයි මේ ඇවිදිනකොටත් භාවනාවක් තමයි වඩන්නේ. අපි අනිත් කෙනෙක් එක්ක කටයුතු කරද්දී හිත දිහා බලාගෙන තමයි වෑයම් කටයුත්තක් කරන්නේ. එතකොට මේ අපිට ඉන්න ඉරියව්වෙන් සායත්ත වෙලා දැන් භාවනාව. භාවනාව එතකොට මේ අපි නිරන්තරයෙන්ම වඩන භාවනාවක් තියෙන. ජීවිතේම භාවනාවක් වෙලා තියෙන්නේ. අපි නිකන් ඔහේ ආවට ගියාට කටයුතු කරනවා නෙමෙයි ඉඳගෙනම පැය ගණන් නොහිටියට මොකද හැමතිස්සෙම හිත ගැන යම්සි අවධානයක් තියෙනවා. ඉතින් ඒක බුදුරජාණන් වහන්සේ විස්තර කරන්නේ අර සාමාන්‍යයෙන් විදිතා වේදනා uppajjanti විදිතා uppattanti විදිතා abbassan gaccanti. විදිතා සංඥා uppajjanti විදිතා uppattanti විදිතා abbassan gaccanti. විදිතා වේතක්ඛා uppajjanti විදිතා uppattanti විදිතා abbassan gaccanti. ඔන්නේ தත්වයකට ගන්න උත්සාහන්ත වෙනවා. ඒ කියන්නේ දැන දැනමයි අපේ කයේ වේවා විතේ වේවා යම්සි වේදනාවක් පහළ වෙලා පවතිනවා නම් ඉවත් වෙලා යනවා නම් ඒක දැන දැනම විය යුතුයි. සංඥාවකුත් එහෙමයි. ඒ වගේමයි හිතවිල්ලකුත් එහෙමයි. ඒ කියන්නේ අපි දැන් ඒ කියන්නේ තමන් ගැන හොඳට දැනෙන්න ඕනේ යාට. දැන් තමන් ගැන පේන්න ඕනේ, තේරෙන්න ඕනේ. ඒතර තේරෙමින් යන ගමනක් තියෙන. දැන දැන යන ගමනක් තියෙන. ඉතින් එතකොට එයාට වේදනාවක් පහළනක් තේරෙනවා. සංඥාවක් පහළනක් තේරෙනවා. සංස්කාරයක්, චේතනාවක්, සිතුවිල්ලක් පහළනක් තේරෙනවා. ඉතින් ඒ වගේමයි මේ පහළ වෙන සිතුවිලි මුල් කරගෙන එයාට තමන්ව අඳුර ගන්නත් පුළුවන්. තාම කොහෙද කොක්ක තියෙන්නේ? තාම කොහෙද බැඳීම් තියෙන්නේ? තාමත් කොහෙද කෙලස් තියෙන්නේ? තාම මොන වගේ සිතුවිලිද පහළ වෙන්නේ? හිතන්න අපිට තාම ඔන්න කාම සිතුවිලි පහළ වෙනවා. ඉතින් අපි තේරුම් ගන්න තියෙන්නේ මේ තාම කාමාශ්‍රමයේ හිතේ වැඩ ගන්නවා. තාම ඉඳලා හිටලා කේන්ති යනවා. ඉතින් ඒ කියන්නේ තාමත් මේ කාමාශ්‍රමයේ හිතේ වැඩ ගන්නවා. පටිඝ අනුසය තාම තියෙනවා. ඉතින් ඒ කියන්නේ එතන තව තව ඉතින් යා නිහතමානී වෙනවා. ඉතින් තව වැඩ තියෙනවා. ඉවර වෙලා නැහැ. තාම කෙලස් තියෙනවා. හැබැයි හැම එකක්ම හඳුනා ගනිමින් යන්නේ. ලකුවට සමාධියක හිර කළත් නැහැ හිත. හිත තේනවා නිකන් ස්වාභාවිකවම වගේ බොහොම සැහැල්ලුවෙන් උපාදාන රහිතව. හැබැයි හරි වල්නඩබල්. තාම කඩතොළු ඇති වෙන්න පුළුවන්. වලවල් වල වැටෙන්න පුළුවන්. හැබැයි ඉක්මනට නැගිටින්නත් ඕනේ. වැටුනොත් නැගිටින්නත් ඕනේ. එතකොට හැබැයි අර කිව්වා වගේ විටින් විට මේ බල කළා නම් මේ භාවනා කරන්න ගියොත් ඒකත් අසාර්ථකයි. දැන් හිතන්න අපිට හිතනවා මම අද භාවනා කරේම නැදන් කාලේ මම කොහොම හරි අද නම් භාවනාවක් කරනවා මම කොහොම හරි පරයන්කයක් කරනවා කියලා තටමල වාඩි වෙනවා. ඒක හරියන්නේ ඊට වඩා නිකන් බොහොම සැහැල්ලුවෙන් ඉන්නවා. විවේකයක් ලැබිලා තියෙනවා. පුටුවක් උඩ හාන්සිලා ඉන්නවා. පොඩ්ඩක් නිකන් ඈත දිහා බලන්න හරි සැහැල්ලුවෙන්. හිත හිමීට අර උපාදාන වලින් තොර තත්වෙමපත් කරනවා. මුකුත් නොකරම ඉන්නවා. මොකොත් නොකර සැහැල්ලුවෙන් ඉන්න හරි සැහැල්ලුවක් එතන තියෙන. එතන තනිකර බැලන්සින් මෙතන දැන් අපි කතා කරන්න වෙන්නේ. ඉන්ද්‍රිය සමතාවයක් කතා කරන්න අපි අර දත් මිටි කාගෙන වඩන භාවනාවක් මම මේ කාලෙකින් භාවනා කරේ නැහැ මම අද නම් කොහොම හරි භාවනා කරනවා කියලා එහෙම අර චේතනාපූර්වකව අපි භාවනා කරන්න ගියාට සාර්ථක වෙන්නේ නැහැ. එතන අපි නැවතත් සංස්කාර ඇති කර ගැනීමක් වෙන්නේ. ඒ වෙනුවට දැන් අද නම් මම මුකුත් කරන්න ඕනේ නැහැ. අද පොඩ්ඩක් ඔන්නේ සැහැල්ලුවෙන් ඉන්නවා. ඔන්නේ වාඩිලා ඉන්නවා. කරන්න වැඩකුත් නැහැ. ගෙදර වැඩ ටිකත් ඔහේ ඉවර වුණා. දැන් ඉතින් ටිකක් ඔන්නේ විවේකයෙන් ඉන්නවා. ඊට නිකන් ඉන්නවා. අර ඔන්නේ ඇටිටියුඩ් එක දැන් වැදගත්. ඒ කියන්නේ දැන් මෙතෙන්දී අපි අර බලෙන් ගන්න කරන භාවනාවක් නෙමෙයි නිකන් ඔහේ වෙන්න දෙන භාවනාවක්. අතහැරලා දාපු භාවනාවක්. එයා සැහැල්ලුවෙන් ඔහේ වඩලා ඉන්නවා. හිත නතර වෙලා. උපාදාන මොකක්වත් නැහැ. අරමුණක් මොකක්වත් නැහැ. හිතේ නිරූපණ මොකක්වත් නැහැ. හිත විසින් කිසිම චිත්‍රයක් අඳින්නේ හිත විසින් කිසිම සංස්කරණයක් කරන්නේ හිත ඇතුලේ චිත්‍ර කතාවක් නැහැ. හිත ඇතුලේ අපි හිතමු ඔන්න සංඥා මොකක්වත් නැහැ. හිත බොහොම ශාන්තයි ප්‍රණීතයි හිස් ඇතුලේ මොකක්වත් නැහැ. ශුන්්‍යත තත්වයක්, අපනිත තත්වයක්, එහෙම නැත්නම් අනිමිත තත්වයක් තුල හිත පවත්වනවා. ඉතින් එතන තියෙනවා අර බොහොම ස්වාභාවිකව යන ගමනක්. දත්මිටි කාගෙන යන ගමනක් නෙමෙයි. චේතනාපූර්වකව යන ගමනක් නෙමෙයි. බොහොම ලස්සනට ටිකක් සැහැල්ලුවෙන් යන ගමනක් තියෙනවා. ඒ නිසා අන්න ඒ වගේ අර විශේෂයෙන්ම අපි ඉන්ද්‍රියයන් සමබර කරන පැත්තක් ගැන වැඩි අවධානයක් යොමු කළ යුතුයි. එහෙමයි ස්වාමීන් වහන්සේ. මේ බොහෝ පැහැදිලි මේ මම ආපහු මේකට රෙකෝඩින් එකකට යොමු දෙන්න. තව දෙයක් මට තව පොඩි දෙයක් දැන් ස්වාමීන් වහන්සේ මේ දැන් දැන් මේ දවස්වල කරපු හතර හතරක් හරි පහක් හරි කරපු ධම්ම සෙෂන්ස් වල මේ අර 62ක් දිට්ටි ගැන කතා වුණා. මම දැන් ඒක ඕවර් ඇන්ඩ් ඕවර් ගේන් මේ ඇහුවා දෙසරයක් තුන්සරයක් ඇහුවා. හැබැයි ඉතින් මට ඒක අහනකොටත් හිතෙනවා ඔයාට ඕක අදාළ නැහැ. එහෙම අර නිකන් ඒකට අහගෙන හිටියට මට ඒක මම try කරනවා මේ 62කින් අටුගානේ කීපයක් හරි මට මේක පොඩ්ඩක් මතක තියාගන්න <laughs> නෑ ඒක නම් අවශ්‍ය නෑ අපෝ අවශ්‍ය නෑ මට ඒක මට කියන මුක්කට හරි හරි ඒකයි හරි ඔව් අවශ්‍ය නෑ මතක තියාගන්න නම් අවශ්‍ය නෑ එකක්වත් මේ වෙනුවට මෙහෙම මෙහෙම බොරු වලක දැන් වැටලා ඉන්නවාද කියලා තේරුම් ගන්නයි තියෙන්නේ. වැටලා නැත්තම් සතුට වෙන්නේ නැහැ. ඊට පස්සේ මට ඒක තේරුණා. දැන් මම අන්තිම එක ඉංග්‍රීසි සෙෂන් එක යසුහානි කරපු එක ආපහු එවුවා මට හිතුණා ඕ මේක පස්සේ දුවන්න ඕනේ නැහැ. මේක මේක මේ අවබෝධ කරගන්න නෙමෙයි. මේක මේ මම වැටිලාද කියලා තේරුම් ගන්න මට දවසක හරි මම හදිස්සියේ කීපයක් හරි වැටෙන්න පුළුවන් එක. කල් වැටෙන්න පුළුවන්. එතකොට මට අවබෝධ කරගෙන එකකින් ගොඩ එන්න පුළුවන් නේද? ඒකට වෙන්න තියෙන මේක කියන්නේ කියලා. අනිවාර්යයෙන්. ඒ පොයින්ට් එක පොඩ්ඩක් ඔලුවට ආවා. අන්න හරි. ඒක තමයි. මට ස්වාමීන් වහන්සේගෙන් කන්ෆර්ම් කරගන්න ඕන වුණා දැන් මේ මෙච්චර කරනවා. ඔව්. මේක මේ අවබෝධය සඳහා විතරයි නේද මේක ඕනේ නැහැ මේකක්වත් මතක තියාගන්න. ඔව් ඔව්. අවශ්‍ය නැහැ කියලා මේ හරි හොඳයි ස්වාමීන් වහන්සේ. අනිවාර්යයෙන්ම මේ මේවා ඔව් ඒ කියන්නේ මේවා අපි තර්ක කරන්න විතර්ක කරන්න මතක තියාගන්න කොටු ගහලා රාමු හදලා එහෙම තියාගන්න සඳහා නෙමෙයි මේ මේ අත්‍තරම කතා කරන්නේ. මෙහෙම බොරුවල්වල් ගොඩක් අපි ඉදිරියේ තියෙනවා. දැන් අපි හැබැයි ඒ එකකවත් වැටිලා නැතුවද ඉන්නේ කියලා පොඩ්ඩක් වෙරිෆයි කරගන්න විතරයි මේක පෙන්ලා දෙන්නේ. ඉතින් අපි ඊට පස්සේ කතා කරමු බුදුරජාන් වහන්සේ පෙන්වන සම්මා දිට්ඨිය ගැනත්. එතකොට තමයි මේ දේශනාව සම්පූර්ණ වෙන්නේ. එතකොට බුදුරජාන් වහන්සේ පෙන්වන සම්මා දිට්ඨියේ ඇත්ත වශයෙන්ම කියනවනම් මොකක්වත් අපිට හිර වෙන්න තැනක් නැහැ. මොකක්වත් උපාදාන කරන්න ඉඩක් නැහැ. කිසිම ඒ කියන්නේ දෘෂ්ටියක් උපාදාන වෙන්න බෑ. බුදුහාමුදුරුවෝ පෙන්වන අරටාවට අනුව. අපි ඒක ඉදිරියේදී සාකච්ඡා කරමු. ඒ නිසා මේ මේ අපි කතා කරු මේ 62 පාඩම් කරගන්න නෙමෙයි මේ අපි කතා කළේ. මේවා මෙහෙම මෙහෙම ප්‍රශ්න තියෙනවා කියලා තේරුම් ගන්න විතරයි තියෙන්නේ. එහෙමයි ස්වාමීන් වහන්සේ මට දෙත් පැහැදිලි. හොඳයි. හොඳයි. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. හොඳයි. ස්වාමීන් වහන්සේ තව කිහිප දෙනෙක් අත එසවීමක් කරලා තියෙනවා. ඔව් අපි යමු. දිගට යමු. හයන්තිට ඊළඟ දහම් ගැටළු ඉදිරිපත් කරන්න පුළුවන්. ඉරුවන් සන්නයි ස්වාමීන් වහන්සේ. ඔව්. ස්වාමීන් වහන්සේ කමිටහ සත්‍ය ගැනීම සම්බන්ධයෙන් මේ සමාන කොහොමද වෙනත වගේ සක්මන පරිත්‍යාගයක් කරනවා කියලා කරන්න ඕනේ නැහැ ස්වාමීන් වහන්සේ. ඒ කියන්නේ ඔක්කොම උඩ යටි කරනවා. එතකොට මේ සමානේ ඒ කියන්නේ මේ කාලය යම් සමීපසුරු කරන කෙනෙක් කාලයකට පස්සේ වෙනවා කියලා තිබුණා. ඉතින් එතකොට යම් කිසි මා කුතුහලයෙන් වල කොහොම කැඩෙනවා. කැඩුනා. ඒකට දැන් මේක එහෙම කියලා දන්නවා. ඒ වුණා ඒකත් ගාණක් වුණේ නැහැ. ඒ කියන්නේ ඒ අපිරිවල පිළිවෙල කියන එක නැත්තටම නැතුණා අපිරිවලකට ගියා. ඒකම දැන් සක්මන එහෙම කරා කියන්නේ ඒව නම් එහෙම කරනවා කියන එකක් නෙමෙයි තියෙන්නේ ඔක්කොම තුල තියෙන අර ඒක සේරම උපහාස කියන්නේ සේරම කියන භාවනාවක් කියලා. අන්න ඒ වගේ ස්වභාවයක් තියෙන එකම ඒ අතරතුර අත්දකින්න දැන් ඊටවන්ස මට කිව්වා දැන් කෙනෙක් දැන් අසුරු කරනකොට දැන් ඒ කෙනාගේ විදිහ දැකලා විවෘත මනසක් අයි තියාගන්න කියලා මම ඒකත් එක්ක දැන් මේ කාලය තුල ඒ කෙනාගේ යම්කිසි වෙනසක් වෙලා තියෙනවා දැන් විනිශ්චයකින් තොරව බලද්දී එහෙම ස්වභාවිකුත් දැක්කා. ඒකම මේ අපිලිබලක් වුණා කියලා ගැටීමක් ඇතුලේ තිබුණේ නැහැ. ඉස්සරලා තිබුණ හැම තේරම ඒ කියන්නේ යම් කිසි විදිහකට වෙන්නේ නැහැ. ඒක ගැන යම් කිසි ගැටෙන ස්වභාවයක් තිබ්බනම් ඒක තිබුණේ නැහැ. මේ වුණාට සමහර වෙලාවල් වලට තියුම්ම ඒ තැන් තැන්වල ගිහිල්ලා මෙයාගෙන ඊට පස්සේ එතන එතන අතාර ගන්නවා. ඒක ඉබේම වෙනවා. ඒ කියන්නේ ගිහින් පොඩි පොඩි තැන්වල කියන ඒවත් එක්ක අර ඒ කෙනාගේ සපේ විදිහට ඒ කෙනා කියන ඒවත් එක්ක පොඩ පොඩ මෙයා වෙනවා ඊට පස්සේ ආයෙ අතාරිනවා. ඒකම අධ්‍යක්ක දෙයක් තමයි සානස ගොඩක් වෙලාවට කර දුරක ඉඳන් ගනුදෙනු කරනවා වගේ අර මේ මේක වෙන්නේ කොහෙද වගේ ඉන්නේ කියන්නේ ඉන්න බව ඔක්කොම දැනනවා. ඒ වුණාට මේක අදාළ නැති එකක් වගේ. කියන්නේ මේ ටික වෙනවා. ඒකත් එක්ක ඈතක දුරස්ත භාවයක් තියෙන කතාව අර ඇතුළේ කතා ඒවා චූටියෙන් තව තවත් සියුම් වෙලා තියෙනවා. මේ වනිකා හේනේ නොහැන ගානකට එහෙම තියෙනවා. අනිත් එක දැන් දැන් බලෙන් ප්‍රොඩෙන්ස් අපමණක් කරන්න ඕන පරියන්ගයක් කරන්න ඕන කියන්නේ කරන එකේදී ඒක කියන්නේ එහෙම අවශ්‍යතාවයක් දැනුන්නේ නැහැ. හරි. මේ තමයි දැන් අර ඇවිදින්න අවස්ථාවක් ලැබුණොත් ඒක මුමින් ප්‍රොමි සක්පනක් කරනවා කියලා නෙමෙයි උනේ. ඒක වෙනවා. ඒකට නම් කෙරෙලක් නැහැ. මොකක්ද ඒක කියන්නේ. ඒ හැම අවස්ථාවකම එතන එතන අතහැර යනවා. කියන්නේ ඒ පිය ඒ කියන්නේ ඒක වෙහසක් වෙනවා කියලා දැනනවා මගේ පිය අතාරිනවා ඒක දැනෙනවා මම අල්ලගන්න යන්නේ ඒකම දුබේ මත අරිනවා හරි ඒකම සෝන්හස මම අධ්‍යක්ෂකත්වම දැන් මේ අර ඉස්සෙල්ලා මාත්මේ කිව්වා ගේම් දැන් දේශනාවන්ගෙදී මට කිසි දෙයක් දැන් කියන බොරු වලද්ද කියන එකවත් මට දැන් අල්ල කියලා ඒව දැන් මතක් කරගන්න ඕනේ කියලා මේකට උත් වෙන්නේ අතාරදා ගහෙන් අහන්නේ. හරි. මේවත් ඉතව කියලා. ඔව්. අනිත් සයන්හස මට දැන් ඉස්සර මම මෙන්න මේ ස්වභාවය කියලා විස්තර කරේක මට කරන්න විදියක් නෑ වගේ. මම ගොළු වෙලා වගේ. කියන්නේ මට දැන් කිව්ව අත්දැකීම කිව්වක පිළිවෙල දැන් මේ අත්දැකීමට ගියාම අපිළිවෙලෙත් හිටියා. එතකොටත් ගැදීමක් කියන එක සිවුම්ම චූටියට ආවා. ඒ කියන්නේ සමහර වෙලාවට අර කියන වචනේ කර පුරුද්ද තියෙනවා. ඒ කෙනාත් මම හිතුවා මුලින් මෙහෙම එකක් කරන්න. ඒ කෙනාට යම් කිසි කාමරයක් හොයලා දීලා ඒ කියන්නේ වෙනත් තැනක නවත්තන්න. ඒ වුණාට මට තේරුණා ඕක කරගිලා එනවා. අතරදාන්න නැහැ කියලා. ඒක ගොඩක කතර වෙලා තියෙනවා. ඉතින් මට දැන් ඒ වෙලාවේ හම්බෙන්නේ සූදානම් මොකක්ද ඇතුලේ තියෙන. ඊට මට දැන් ඒක දැනෙනකොට අකමන්නේ ඕන එක. වෙන දෙයක් නෙවෙයි. ඒ වගේ තමයි. හරි. ඉතින් දැන් මට සංසාර දෙයක් කර දැන් මේක මේ ස්වභාව ගැන වචන දාලා විස්තර කරන්න බෑ. මට ඒක ගොළු වෙලා වගේ. හ්ම් හ්ම් හ්ම් මට මට හිතෙනවා යන රටාව හොඳයි කියලා. ඒ කියන්නේ අපිට <clears throat> කියන්නේ අපිට ඇත්තරම දැන් සම්පූර්ණයෙන්ම අක්‍රියව ඉන්න බෑ. අක්‍රියව ඉන්න ඕනෙත් නැහැ. අපි බලන්න ඕනේ මොකද්ද මේ වෙලාවේදී මට ආපු වැඩේ. මොකද්ද මේ වෙලාවේදී මගෙන් කෙරෙන්න ඕනේ වැඩේ. ඒක හැබැයි මේ මේකන් අර පැනලා දෙන එකකුත් නෙමෙයි. Taman වෙත පැමිණි දෙයක් විතරයි. ඒතර ඒ වෙත පැමිණි දේ හරියට කරනවා ඉතින්. එච්චරයි. ඒ කරද්දිත් බලනවා මේකෙන් මම කෙනෙක් හදාගන්නද හදන්නේ. ප්‍රසිද්ධ වෙන්නද හදන්නේ. කැපිලා පේන්නද හදන්නේ. නැත්නම් ඉතින් නැත්නම් මේ වැඩේ හරියට කරලා දාලා අයින් වෙන්න හදන්නේ. ඒතර ඔන්න වගේ ඒතකොට මේ ඒ කරන ඇටිටියුඩ් එක කරන රාමුව කරන විදිහ එනත් ඉතින් හිතලා බලන්න පුළුවන්. මොකද අපි වැඩ කරද්දී කෙනෙක් හදන්න පුළුවන්. ඒ කෙනෙක් නොහැදෙන්න වැඩක් කරන්න අපි එහෙනම් දැන් ඉගෙන ගන්නවා. ඒ වගේමයි දැන් අනිත් එක තමයි අපිට කර්මානුරූපව යම් යම් ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. ලෙඩ රෝග වැළඳෙන්න පුළුවන්. විවිධ කටයුතු යෙදෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ පැතිත් ගොඩක් තියෙනවා. ඉතින් හැබැයි ඉතින් අර කොයිම කොයි විදිහට ආවත් ඉතින් සූදානමින් ඉන්නයි තියෙන්නේ. කොහොම ආවත් ඉතින් මම කොහොම හරි හිත බේර ගන්නවා. හිත තුල උපාදාන නොවෙන්න ආරක්ෂා වෙනවා කියලා යන්නයි තියෙන්නේ. දැන් ඔය ඇත්තට මුද්‍රයන් වහන්සේ ඔය කාරණා පෙන්ලා දීලා තියෙනවා දැන්. උදාහරණයක් වශයෙන් විශේෂයෙන්ම ඔය අට්ටක වර්ගයේ පාරායන වර්ගයේ එහෙම මේ වැදී බුදුරජාණන් වහන්සේ නැවත නැවතත් මතක් කරනවා දැන් හිත ප්‍රපංච වලින් වළක්වගෙන හැම කල්හි සතිමත්ව තණ්හාවෙන් හිත බේරා ගනිමින් වාසය කරන්න. දිවාගේ දේශනා කරමු අවස්ථා තියෙනවා. මම එක උදාහරණයක් පෙන්නන්නම්. දැන් මේ එක ගාතාවක් වෙනවා මූලම් පపంచ සංඛාය මන්තා අස්මීති සබ්බං උපරුන්දේ. යාකාචි තණ්හා අජ්ජත්තං තාසං විනයා සදා සතෝ සික්ඛි. සම්බුදුරණන් වහන්සේ පෙන්වලා දෙනවා මේ ප්‍රපංච සංඥාවන්ට නැත්නම් මේ ප්‍රපංච වලට ඇතුලේ කතාවට වටවලල්ලේ යෑම වලට දුඩු දෙන එක ප්‍රධාන මූලික හේතුවක් තමයි මේ කෙනෙක් ඉන්නවා මම ඉන්නවා මම තමයි කියලා එහෙම අර පුජ්‍යල භාවයක් තනා ගැනීම. ඒතර ඔය தත්ත්වය නුවණින් අවබෝධ කර ගනිමින් ඒතර එහෙම හිතන කෙනෙක් අහන කෙනෙක් බලන කෙනෙක් දැනෙන කෙනෙක් එහෙම හදන්න නැතිව පුජ්‍යල භාවයක් තනන්න නැතිව ඒ තැනෙනවා නම් ඒක දකිමින් ඒක අතහරිමින් ඒක බැහැර කරමින් එයා වාසය කරන්න අවශ්‍යයි. මූලම් පపంచ සංඛාය මන්තා අස්මිති සබ්බං උපරුන්දි. එතකොට ඒ අස්මි ස්වභාවයක් කෙනෙක් පුජ්‍යලේ තනා ගැනීමක් මම ඉන්නවා මම හිතනවා මම බලනවා මම කියවනවා මම කතා කරනවා කියලා අර පුජ්‍යල භාවය තනා ගැනීම. ඒවා හිමීට තේරුම් ගනිමින් ඒවා බැහැර කරමින් දැන් එයා ඉන්න ඕනේ. එපමණක් නෙමෙයි. යාකාචි තණ්හා අජ්ජත්තං තාසං විනයා සදා සතෝ සික්ඛේ. තාමත් මේ ඇතුලේ ආශාවන් තියෙනවා. තාමත් බොහොම සියුම් අන්දමේ ආශාවන් ඇතුලේ ක්‍රියාත්මක වෙනවා. අන්න ඒ ආශාවන් ශික්ෂණය කිරීම සඳහා, විනයනය කිරීම සඳහා, ඒ ආශාවන්ගේ හිත නිදහස් කර ගැනීම සඳහා සදා සතෝ සික්ඛි. සමකල්හි සතිමත්ව හික්මෙනවා. ඉතින් ඔය විදිහට දේශනා කළා. ඒ නිසා අපිට තියෙන්නේ ඔය අපි උපාදාන රහිත தත්වයක් හිතේ ගොඩනගා ගත්තා නම් ඉතින් එතනින් අදහස් වෙන්නේ වැඩ ඉවරයි කියලා. තව වැඩ තියෙනවා. දැන් දැන් හිතින් හිමින් පහසු හිතින් සැහැල්ලුවෙන් පරිස්සමින් සැලකිල්ලෙන් ඉදිරියට යන්නයි තියෙන්නේ. සැහැල්ලු මනසකින් ඉදිරියට යන්නයි තියෙන්නේ. ඒ සංඥාසි ඔබ වහන්සේ කියන විදිහටම සියුම්ව දැන් තියෙනවා තාමද අතුලත කතාව ගොඩාක් සියුම්ව නිකන් බොන්ත බෙද වගේ එමෙයා වුණාට බැලුනොත් පේනවා. ඒ කියන්නේ තාම බැලුන පොඩි පොඩි තැන් තියෙනවා කියලා දන්නවා. ඒක සංඥාසි විදුවේ මොකනයි එකපාරට ඇවිදගෙන යනකොට මේ එළියට ගිහලා ගාවනකින් මේ ඒ වෙලාවේ මම දැක්ක දැන් ඇතුලේ හිතුවත් සමහරන සිතෝලි කියන්නේ එහෙම එකක් තිබුණ නැහැ. ඒක පඩිපලෙන් දැන් මේ අවිදිනවා කියලා දන්න පඩිපල පඩි දෙකක් තුන ඒක එකපාරම දැන් ඊළඟට වැටෙනවා. මට ඒක එකපාරම දැන් ඔන්න වැටෙන්න යන්නේ කියලා ඉච්චරයි. දැන් ඔන්න අඩියක් තියන්න ඕන මට ඒක උකුත් දෙන්නේ. මෙහෙම එනවා පොඩි එකක් ආවා දැන් මේ ඒක බොඳ වුණා එකක් කරන වැටෙනවා ඊළඟට. ඒක මම මම හිතුවත් මොනවද කියන්නේ මම කියන්නේ කියන්නේ ඉබේම වෙන ඒ කුඩු ඉන්නවා වගේ තමයි. ඊට පස්සේ බලන් ගියාම තේරුණා මේකට බලාගෙන ඉන්නකොට මේක කරන්න දෙයක් නැහැ. ඒක දන්න ඔයාගේ වගකීම අරගෙන කරගෙන යන්න කියන එක. අන්න හරියි. ඒක තමයි. දැන් ඇත්තටම එහෙනම් ඔතන අපි මේ මමෙක්ගෙන් තොරව ජීවිතේ පවත්වන්න ඉගෙන ගන්නවා. අපි මමෙක් නොහදා පුජ්‍යල භාවයක් නොතනා මේ යන ෆ්ලෝ එකට යන්න ඉඩ දෙනවා නිකන් රූකඩයක් වැඩ කරනවා වගේ හොල්මනක් වැඩ කරනවා වගේ. ඒකට එයා වැඩ ටික කරගෙන යනවා. ඒතර අපිට මේ ජීවත් වෙන්න ඕමනා ප්‍රඥාව අපි ගාව තියෙනවා. ඒක ස්වභාවයෙන්ම හැදිච්ච එකක්. ඒක අපි ඉගෙනගත්ත දේවල් හරහා අපි මේ සමාජ අසුර හරහා ඉගෙනගත්ත දේවල් හරහා ඉතින් අපිට මේක අවබෝධය දැන් කාවැදිලා තියෙන්නේ. නැති ආයිත් මේකට ඔබන්න දෙයක් නැහැ. මෙයා දන්නව කොහොමද ජීවත් වෙන්න ඕනේ කියලා. මෙයා දන්නව කොහොමද පඩිපෙළ බහින්න ඕනේ කියලා. අපිට ඒක ආයිතින් ආට පෙන්වන්න දෙයක් නැහැ. අපි මම මම අයින් වෙලා එයාට වැඩේ කරගන්න දුන්නම එයා වැඩේ කරගෙන යනවා. අන්න වගේ අපි කතා කරද්දී උනත් හිතන්න දැන් අපි දේශනයක් පවත්වනවා. ලොකුවට ඉතින් අපි ෂෙඩියුල් එකක් හදාගෙන වචනයක් වචනයක් ගානේ පාඩම් කරගෙන අමතක වෙයිද දන්නෙත් නැහැ අනිත් අය මට මොනා කරයිද දන්නෙත් නැහැ අනිත් අය මට hina වෙයිද දන්නෙත් නැහැ ඉතින් එතකොට මම හැදෙනවා ලොකෝ ලොකෝට අපි නිකන් පෙන්නුම් පෙන්වන්න හදනවානේ ලොකෝට අපි මවාපාන්න හදනවානේ එතකොට ඉතින් ලොකෝට මම එක් හැදෙනවා ඊට පස්සේ වැඩෙත් අනා ගන්නවා වැඩේ අවුල් වෙනවා. මොකද අර මම ඇවිල්ලා ඔක්කොම ටික කඩා කප්පල් කරනවා. හැබැයි නිකන් ඔහේ තමන් මුලින් සූදානම් වුණා. ඊට පස්සේ ඔහේ යන්න ඉඩ හරිනවා. කියන දේ කියයි. මම දැන් සූදානමක් වෙලා තියෙන වැඩේ සැහැල්ලුවෙන් යන්න ඉඩ දෙනවා. ඒතර ඒ නිසා අර බලන්න ඕනේ දැන් අර චේතනාපූර්වකව ලොකුවට කියනවා කරනවා කියලා වෙනුවට හැම වෙලෙට වෙන්න ඉඩ දෙන්නයි තියෙන්නේ. ඔව්. හොඳයි හොඳයි. හොඳයි හොඳයි. ඊළඟ දහම් ගැටළු යෝෂිට ඉදිරිපත් කරන්න පුළුවන්. දරුවන් සන්නයි කර ස්වාමීන් වහන්සේ. ඔව් කියන්න. ස්වාමීන් වහන්සේ මට ප්‍රශ්නයක් තියෙනවා ස්වාමීන් වහන්සේ මං මේ අර විඥානයේ විඥානය ගැන ටිකක් ගැඹුරට තේරුම් ගන්න උත්සාහ කරනවා ස්වාමීන් වහන්සේ. ඔව්. මට අර එක අවස්ථාවක ස්වාමීන් වහන්සේගේ ධර්ම දේශනාවකම තමයි අහන්න හම්බුණ අර විඥානයේ විපුලත්වයකටපත් වෙනවා කියලා ඒක වර්ධනය වෙනවා කියලා. හ්ම්. ඒ කියන්නේ ඔය කතා කරන්නේ අරමුණක් සහිත විඥානය ගැන ඔය කතා කරන්නේ. ඒ කියන්නේ දැන් අරමුණක් එයා ඇසුරු කරන්න ගන්නවා මුලදී එච්චරම එයාට බහින්න තැනක් දුන්නේ නැහැ. දැන් පොඩ පොඩ මේකේ බැහැ ගන්නවා. එයා හොඳට ඒකේ පළපදියම් වෙනවා. හොඳට එයා මුල් බැස ගන්නවා. විපුලත්වයටපත් වෙනවා කියන්නේ ඔන්න ඔය తত্ত্বය. එයාට දැන් හොඳට එයාට ගයක් හම්බුණා. කලින් නිකන් ඔය තැන තැන ඇවිද ඇවිද හිටියේ. දැන් ඔන්න යාට තැනක් හම්බෙලා යා හොඳට එතන තහවුරු වුණා. අන්න විපලත්වයකටපත් වුණා. ඉතින් ඒ කියන්නේ ඔය අபிසංකත විඥානය, පතිට්ඨිත විඥානය, පිහිටි විඥානය, අරමුණක් සහිත, උපාදාන සහිත විඥාන தත්ත්වය තමයි මේ පෙන්වන්නේ. මයි ස්වාමීන් වහන්සේ දැන් එතකොට ඒ අවස්ථාවේ ඔබ වහන්සේ කිව්වේ කො රූපයක එහෙම නැත්නම් වේදනක ඒ වගේ අර හතර ආකාරයක් තියෙනවානේ ස්වාමීන් වහන්සේ දැන් මේ විපුණත්වය වෙන්නේ ඒ දැන් රූපේ නම් රූපේම විතරද වේදනාව නම් වේදනාවෙම විතරද මේ අபிසංගත ස්වභාවය ඇති වෙන්නේ ස්වාමීන් වහන්සේ ඔව් I think බොහොම ළඟ ළඟ තියෙන්නේ දැන් ඔයක බුදුහාඳුරෝ අපිට අර විස්තර කිරීමේ පහසුව සඳහා මේක කොඩල් පහකට පෙන්නනවා රූපස්කන්ධ වේදනා සංඥා සංකාර විඥාන කියලා මේ පස් දෙනාම එක එකටම ඉන්නේ ඒ නිසා අපිට කියන්න බෑ රූපය අසුරු කරන වෙලාවේදී වේදනාවක් නැහැ කියලා. වේදනාව අනිවාර්යයෙන්ම තියෙනවා. ඒතර අපි රූපේ රූපේ හොඳට පළපදියෙන් වෙලා ඉන්න ඇස්සේ වේදනාවත් අසුරු කරනවා. ඒ නිසා මේ මේ ගෙවල් හතරම නිකන් හිතන්න ඈඳිච්ච ගෙවල් හතරක් කියලා. ඒතර මේ හතරෙම ඉන්න සබහායක් වගේ තමයි තියෙන්නේ. හැබැයි වැඩිපුර එකක් ඇසුරු කරන්න ඉඩ තියෙනවා. ඔව්. දැන් ස්වාමීන් වහන්සේ දැන් දැන් මේ අවස්ථාවයි අර පටිච්ච සමුප්පාදේන නාම රූප විඥාන අර වටය ගැන කතා වෙන අවස්ථාව ස්වාමීන් වහන්සේ මට හිතෙනවා මේකෙත් සම්බන්ධයක් තියෙනවා කියලා. ඒ කියන්නේ මේ අර විපුලත්වයටපත් වෙන්නේ දැන් දැන් නාම රූප තේරුම් ගන්න විඥානයේ ඇති වෙනවා එතකොට විඥානය කියන්නේ සිතක්නේ නේද ස්වාමීන් වහන්සේ කියන්නේ දැන ගැනීමක්නේ දැන ගැනීමක් යමාක එතකොට ඒ ඒ දෙක දෙපැත්තටම වැඩ කරන වගේ ස්වභාවයක් එහෙම නිසා මෙතන විපුලත්වයක් වෙනවද නැත්තම් තණ්හාව මට නිකන් එක පැටලිලා ස්වාමීන් වහන්සේ මම තාම ඒක තේරුම් ගන්න උත්සාහ කරනවා. ඔව්. ඒක දැන් අපිට මෙහෙම හිතන්න පුළුවන්. දැන් හිතේ යමක් නිරූපණය වෙනවා නම් ඒක තමයි නිකන් ප්‍රාථමිකම මට්ටම හිතේ යම්කිසි සේයාවක් යම්කිසි ඡායාවක් නිරූපණය වෙනවා. ඒතර ඒකේ යම් පෙළඹීමක් ඇති කරනවා මේක ලස්සනයි මේක හොඳයි මේක ඇවිල්ලා අම්මා මේ ඇවිල්ලා තාත්තා මේ ඇවිල්ලා පුතා මේ ඇවිල්ලා දුව මේ ඇවිල්ලා ස්වාමියා. ඒතර අර අපි ඒකට නම් කිරීමක් මේකට පුජ්‍යලයක් ආරෝපණය කිරීමක් ඒ අර නිරූපණයට අපි කරනවා. මේ ඡායාවක් ආවේ හැබැයි අපි මේ ඡායාවට පුජ්‍යලයක් ආරෝපණය කරනවා. ඒත් එක්ක ඊළඟට අපිට එයාහා සම්බන්ධ සිතුවිලි එනවා, ඒ සිදුවීම් මතක් වෙනවා, එයා ගැන තියෙන සතුටක් දුකක් කැමැත්තක් අකමැත්තක් ඔක්කොම මේකට මිශ්‍ර වෙනවා. දැන් ඉතින් ඒක කෙනෙක් බවට පත් කර ගන්නවා අපි. පුජ්‍යලේ භාවයත් අපි එතන හදා ගන්නවා. දැන් ඊට පස්සේ රැවටෙනවා. දැන් ඊට පස්සේ ඔන්න අපි යනවා කෝල් එකක් දෙන්න යනවා, ලියුමක් ලියන්න යනවා, ඊමේල් එකක් ලියන්න දෙනවා. ඉතින් ඔය විදිහට අපි ඊට පස්සේ මේ සලායතන සක්‍රිය කරනවා. දැන් ඊට පස්සේ කියන්නේ අපි රැවටිලා එතන හොඳට බැහැගෙන අර අරමුණ තුල හොඳට හිත පළපදියම් වෙලා විපලත්වයකටපත් වෙලා හැබැයි හිතන්න අපි එහෙම වෙන්න නොදී මුල් මට්ටමේදීම තේරුම් ගත්තා මේක හුදෙක් සංඥාවක්. මේක නිකන් හුදු මේ චිත්‍ර චිත්‍ර සතහනක්. හිතේ ආපු නිකම් නිකන් ඡායාවක් මේ. මේ පුජ්‍යලයක් නෑ මේ නිකන් ඡායාවක්. කියලා අපි ඒක ගැන අභිනන්දනය නොකර ඒ ගැන සතුටු නොවි ඒකට රැවටෙන්නේ නැතිව මේක හුදෙක් ඡායාවක් කියන මට්ටමින් තේරුම් ගත්තොත් ඔන්න ඒක ඉස්සලා යනවා. හිතේ රැඳෙන්නේ හිතේ අර තිබිච්ච විනිවිද යන తত্ত্বය හිතේ තිබිච්ච පැහැදිලි తত্ত্বය රැකිලා තියෙනවා. ඔන්න ඕක තමයි අපිට කරන්න තියෙන්නේ. එතකොට අපි විඥාන නාම රූප කියන මෙන්න මේ පටලැවිල්ල ලිහා ගන්න පුළුවන් නම් ඊට පස්සේ අන්න නාම රූප දැලේ විඥානේ පැටලෙන්නේ නැහැ ඊළඟට. ඉතින් ඊටාම සියුම් තත්ත්වයක් මේ කතා කරන්නේ. අර අපි අඟහරුවාදට කතා කරන්නේ මේ මොකද්ද පරිසම්පාදේ ඒකෙදිත් අපි මේ දවස්වල කතා කරේ විඥාන නාම රූප අතර සම්බන්ධ තියෙන සම්බන්ධේ එතරත් ඒ නාම රූපේ පැටලෙන්නේ නැති තත්ත්වයක් අපිට හදාගන්න පුළුවන් නම් එතකොට තියෙන්නේ ඔය අරමුණක පිහිටාගත්ත විඥාන තත්ත්වයක් නෙමෙයි. එතනට අපි කියන අපපතිට්ඨිත විඥාන තත්ත්වයක් කියලා. අනිදස්සන විඥාන තත්ත්වයක් කියලා. ඒ ඒ හිතේ මුකුත් නිරූපණ නැහැ. ඒ හිතේ මොකක්වත් චිත්‍රපටි නැහැ. ඒ හිතේ කතන්දර නැහැ. නාට්‍ය ජවනිකා මොකක්වත් නැහැ. හිත හරි පැහැදිලි. නතර වෙලා. කතා කතා බතා මොකක්වත් නැහැ. සංස්කරණ නතර වෙච්ච හිතක්. ඔන්න වගේ තත්ත්වයක් අපිට හදාගන්න පුළුවන් නම් වඩා සුදුසුයි. එහෙමයි ස්වාමීන් වහන්සේ දැන් ඒ ඒ වටේදි වෙන්නේ විඥාන නාම රූප දැන් මුලින් ඇතිවන නාම රූපේ විඥාණයෙන් තේරුම් අර ගැනීම නිසා ඒ ආකාරයෙන්ම විඥානයක් ඇති වෙන්න අපි අවස්ථාවක් දීම වගේද දැන් හිත දැන් මේ සිත්වලත් ස්වභාව තියෙනවනේ ස්වාමීන් වහන්සේ එක එක දැනගැනීමේ ආකාර තරහ දෙයක් ගැන දැනගන්න සිත්තේ ආකාරය නෙමෙයිනේ අපි සතුටක් හරි රාගයක් හරි තියෙන වෙලාවට තියෙන ඔව් එතන දැනගැනීම ඔව් නමුත් දැන් මෙතන එතන එතෙන්දී රාග සහිත හිතක්නේ. ඒතර රාගය කියන එක අරමුණක්. නිමිති සහිත යම්සේ සිතුවිලි සහිත තත්වයක්. ද්වේෂයත් එහෙමයි. එතකොට දැන් මේ தത്വෙදි රාගයක්, ද්වේෂයක්, සිතුවිල්ලක්, සංඥාවක් නැහැ. රාගත් රාගත් රාගත් නොවන ද්වේෂත් නොවන තත්වයක් මේ කතා කරන්නේ. හිත කොහෙවත් බැඳිලත් නැහැ, ගැටිලත් නැහැ. නේද? ඒතකොට දැන් අපි ඔයකනේ බලාපොරොත්තු. දැන් ඒතකොට දැන් අපේ හිතේ රාගයක් ඇති වෙන්න බෑ ආවට ගියාට. ඒකට නිමිති එන්න ඕනේ, නිමිති වලට අපේ හිත බැඳෙන්න ඕනේ, ඒකට වටිනකමක් දෙන්න ඕනේ. කෙනෙක් පුජ්‍යලයක ආරෝපණය කරන්න ඕනේ. ඔන්න හිත රාගයක් කියලා ඔන්න දැන් අඳුර ගන්නවා. එතකොට ඒ රාගය ඇති වෙන්න කලින් අපි කරන මෝඩකම් ගොඩක් තියෙනවා. ඒක හැබැයි පට ගන්නකොට වෙනවා. මේක මේ වැඩි වෙලාවක් යන එකක් නෙවෙයි. නමුත් අර බුදුහාඳුරෝ පෙන්ලා දීලා තියෙන නිසා අපිත් දැන් පොඩ්ඩක් උත්සාහ කරන නිසා දැන් පොඩ්ඩක් තේරෙනවා. ඉතින් මෙන්න මෙහෙමයි මේ වැඩේ සිද්ධ වෙන්නේ කියලා. ඉතින් නිසා අපි සියුම්ම සතිය දිනු කළා. මේක දිහා හොඳට බලද්දි තේරෙනවා මේකට වැඩ ගොඩක් සිද්ධ වුණාට පස්සේ තමයි මේ රාගය ඇති වෙන්නේ. මම තමයි මේ වැඩේ අනාගත්තේ. නිකන් සංඥාවක් ආවේ මම සංඥාවට කැමති වුණා. ඒකට තව තව කෑලි මූට්ටු කළා. තව තව සංඥා ඇති කරගත්තා. පුජ්‍යලේක ආරෝපණය කරගත්තා. දැන් නම් ඔන්න රැවටුණා. දැන් නම් ඔන්න හිත රාගයට නතු වුණා. අන්න ඒ වගේ තේරුම් ගත්තා නම් ඊට පස්සේ ආයෙත් තේරුම් ගන්නවා. ආ නම් මේක නොවේ. බැරිද මට හිත බේර ගන්න. සංඥා වට්ටමින් වැඩේ ගොඩ දා ගන්න බැරිද? සංඥා වලට රැවටෙන්නේ නැතිව විරක්තතාවයක් විරක්ත භාවයක් ඇති කර ගන්න බැරිද? කියලා අන්න එහෙම අපි වෑයම් කරද්දී සංඥා දැන් හිතේ එල්බ ගන්න නැති සංඥා හිතේ බැහැ ගන්න නැති සංඥා නානුසෙන්ති කියලා බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ. මේ සංඥා වලින් අනුසයක් වශයෙන්, පුරුද්දක් වශයෙන්, රොඩු, මණ්ඩි, ලපයක්, කැලලක් ඇති නොවන විදිහට දැන් අපි හිත බේර ගන්න බලනවා. නිමිති වලින් හිතේ කැලලක් ඇති කරගන්න නැතුව හිත රැක ගන්න බලනවා. ඔන්න ඔයගේ தත්ත්වයක් ක්‍රියාත්මක කරන්න පුළුවන් නම් එතකොට හිත පිරිසුදුයි. ඒ පිරිසුදු தත්ත්වය තමයි අපි එතකොට හිත තුළ දිනු කරන්න හදන්නේ. එහෙමයි ස්වාමීන් වහන්සේ බොහොම පැහැදිලි. ඔබ වහන්සේට බොහොම දෙවස්සන්නයි. හොඳයි හොඳයි. ඊළඟ දහම් ගැටළු චතුරිකාට ඉදිරිපත් කරන්න පුළුවන්. අපසරතේ ස්වාමීන් වහන්සේ. ඔව් කියන්න. ඔබ වහන්සේ කියද්දි මට අහන්න හිතුණා මොළේ ආශ්‍රිතව සිතපත් වෙන්නේ නැහැ කියපු තැන සමහරවල් මොලේ ආශ්‍රිතව හිත පවතිනවා කියලා දෘෂ්ටිගත වෙනවා වෙන්න පුළුවන් කියපු තැනදී මට අර ඇතිවුණා වෙලා තිබුණ පොඩි මේ අත්දැකීමක් එක්ක මට ඉන්වෝල්ව් වෙන්න වුණා අර දරුවෙක්ගේ මේ ඒ කියන්නේ ડોක්ටර් කෙනෙක් කිව්වා එතන මානසිකව එයාට ප්‍රශ්නයක් තියෙන්නේ කියන්නේ පොඩි ડિප්‍රෙෂන් එකක් වගේ එතකොට මේ බෙහෙත් දෙන්න ඕන කියලා. එතනදී ડોක්ටර් මට කිව්වා මේ ඒක ශාරීරික ආබාධයක්. මොලේ තියෙන කෙමිකල් රියැක්ෂන් එකේ කියලා. මේ ඒ රසායනික සුද්ධිතාවක් වෙලා හින්ද වෙන එකක් කියලා. හැබැයි දැන් එතකොට මට දැන් මම දැක්කත් එක්කේ දරුවගේ යම් කිසි දිනුවක් ඒක වුණාට පස්සේ උණු බවක් තේරුණා. හැබැයි අර පොඩි නිකන් කුසක් වගේ ඇති වෙනා ඉලක්ක පිටලාගෙත් මානසික ආබාධය කියන තැන. දැන් අර මෙතන පුබහන්සි දේශනා විද්‍යාවට කියුණා. අම්ම මට නිකන් ඒක ඕනම් හොඳයි කියලා හිතුණා. එතකොට එතන දෘෂ්ටියක් එහෙම වෙන්නේ අපේ හිතට බලපෑමක් දැන් වෙන්න පුළුවන්ද එහෙම නැත්නම් يعني හිතට බලපෑම මොලේ ආශ්‍රිතව නම් හිත මොලේ මොලේ ආශ්‍රිතව හිත නැත්නම් එතන බෙහෙත් වලින් කරන්න මට එතන පොඩි ගැටලුවක් වගේ ඔව් අනිවාර්යයෙන්ම දැන් ඒ කියන්නේ අපිට හිතට ලොකු බලපෑමක් කය හරහා සිද්ධ වෙනවා. අපි මේ කාවචර කාමාවචර භූමියකනේ ජීවත් වෙන්නේ. මේ කාමාවචර භූමියේ ඇත්තටම අපේ තියෙන හිතට හැදෙන හිතවලට මේ අපේ කයෙන් ලොකු බලපෑමක් සිද්ධ වෙනවා. ඒ නිසා අනිවාර්යයෙන්ම කය නිවරදිව නැත්තම් බොහොම පහසුවෙන් නිරෝගීව ඒ අවශ්‍ය කරන දායකත්වය ලැබලා දෙන්නේ නැත්තම් අපේ හිත ඒක මත යැපෙන නිසා යම් අපනක රෝගී තත්ත්වයටපත් වෙන්න පුළුවන්. ඒ නිසා මානසික රෝගවලට සෑහෙන බලපෑමක් අපේ මොළයෙන් සිද්ධ වෙලා තියෙනවා. ඒ නිසා ඔය කියලා තියෙන කතාව ඇත්ත. කියන්නේ මෙතන තියෙන යම්සි කිමිකල් වල ඉම්බැලන්ස් එකක් නිසා අපිට මානසික රෝග ඇති වෙන්න පුළුවන්. ඉතින් එතකොට යම්සි භෞතිකමය ප්‍රතිකාරයක් කළා. බේතක් දීලා ඒ අසමබරතාවය ඉවත් කළොත් නැවතත් හිත යථා තත්ත්වයකටපත් වෙන්නත් පුළුවන්. ඒ නිසා මේ අපිට මෙතෙන්දී කියන්න බෑ මේ හිතට කිසිම මානස මේ කායික බලපෑමක් නැහැ කියලා. කායික බලපෑමක් සහිතයි. හැබැයි අපි හිතුවොත් මේ හිතන්න මෙහෙම මේ කය මැරෙනවා. මැරුණාට පස්සේ හිත නන්නත්තර වෙනවා. හිතට යන්න එනමන් නැති වෙනවා. හිතත් එතනින්ම එහෙම නැතිලා යනවා. ඉතින් එතකොට අන්න දෘෂ්ටියක් වෙලා. මොකද මොකද ඒ කියන්නේ අපි එතෙන්දී නිකන් බාරගත්ත වෙනවා මේ හිත තියෙන්නේ අනිවාර්යෙන් කය නිසාමයි. කය නැතිනම් හිතක් තියෙන්න බෑ. එතකොට අන්න අපි දෘෂ්ටියක් අරගත්ත වෙනවා. දැන් ඔක අභිධර්මයේ හැමත් කතා කරනවානේ අර කම්මජ රූප, චිත්තජ රූප, උතුජ රූප බොහොමත් පැතිවිතින් පෙන්වලා දෙනවා මේ රූප සඳහා හිතේ බලපෑමකුත් අනිත් පැත්තට කතා කරනවා. කියන්නේ කයටත් හිතේ බලපෑමක් තියෙනවා. වගේ හිතටත් කයේ බලපෑමකුත් තියෙනවා. දැන් අපි හිතනවට වඩා ටිකක් සංකීර්ණයි වැඩි. හොඳයි තෙරුවන් සරණයි. හොඳයි මම හිතන්නේ වෙන ප්‍රශ්න යොමු වෙලා නැහැ. එහෙනම් අද අපේ සාකච්ඡාව මෙතනින් අවසන් කරමු. දැන් අදත් අපි පැය 1යි විනාඩි 45ක වගේ කාලයක් ධර්ම සාකච්ඡාවක සහ ධර්ම දේශනාවක සම්බන්ධ වුණා. මේ අන්දමින් අපි රැස් කරගත්තා වූ සියලුම කුසල් දෙවියන් ඥාතීන් සියලු ලෝකාසීන් සමග බෙදාගමු. අප සියලු දෙනාටමත් උතුම් වූ නිවන් සුව අවබෝධය පිණිසම මේ කුසල් හේතු වේවා වාසනාව වේවා කියලා ප්‍රාර්ථනා තබාගමු. අපි සම්ප්‍රදාය අනුකූලව එත්තාවතා චාදී ගාථා සජ්ජායනා කළා පින් අනුමෝදන් කරමු.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 තෙරුවන් සරණයි ස්වාමින් වහන්සේ. හොඳයි සියලු දෙනාටම තෙරුවන් සරණයි. අපිට සති දෙකක් විතර වැඩසටහන පවත්වන්න වෙන්නේ නැහැ. ඒකේ වැඩි විස්තර මම සංවිධායක මණ්ඩලයට දැනුම් දෙන්නම්. තෙරුවන් සරණයි. හොඳයි තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි.